සද්ධර්මය කියලා අපිට අහන්නට ලැබෙන්නේ ඒ උතුම් නිවීමේ පණිවිඩය. ඒ නිවීමේ පණිවිඩයේ විශේෂත්වය තමයි ජීවත් වෙන කෙනෙකු විසින් එය සාක්ෂාත් කළ හැකි වීම. ඒ කියන්නේ අද අදම අපිට ඒ අවබෝධ කරගත හැකි වීම සහ එහි ප්‍රතිඵලය ළඟා කරගත හැකි වීම. එනිසා මේ ධර්ම මාර්ගයේ තුල යම් කෙනෙක් ගමන් කරනවා නම් ඔහුට දුකේ තුනී බව අද අදම අත්විඳිය හැකියි. දුකේ නිවුණු බව අද අදම ප්‍රත්‍යක්ෂ කළ හැකියි. එනිසා මේ ධර්මය ශ්‍රේෂ්ඨයි, සම්දිත්තිකයි. එනිසා පින්නතුනේ අපිට උතුම් ධර්මයක් අපේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිත කරනකොට අපි ඒ පිළිබඳව හොඳ දැක්මක් අපි තුල ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ යම්කිසි ගමන් මඟක යන්නට නම් අපිට ඒ ගමන් මඟ පිළිබඳව පූර්ව දැනුමක් වගේ අපේ ජීවිතේ ප්‍රතිපදාවක් වඩන්න පටන් ගන්නකොට අපිට ප්‍රතිපදාව පිළිබඳව සම්පූර්ණම දැනුමක් අපි තුල තියෙන්නට අවශ්‍යයි. ඒ දැනුම ගොඩ නැගුණොත් තමයි අපිට පහසුවෙන් මේ ගමන යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක හරියට කාන්තාර මගක යනකොට අපිට හම්බ වෙන ගමන් උපකරණ ටිකක් වගේ. ඒ නිසා ධර්ම ධර්මය කියනකොට සහ ධර්ම කාරණාවන් අපිට අවශ්‍ය වෙන්නේ මේ ධර්ම මාර්ගයේ මේ ප්‍රතිපදාව තුළ යනකොට. එතකොට තමයි අපිට මේ හැමදේම උපකාර පිණිස පවතින පහසුවෙන් මේ ගමන යන්නට පහසුවෙන් මේ ගමන වඩන්නට එතකොට අපිට එතකොට අපිට අද දවසේදී අපි දිගින් දිගටම සාකච්ඡා කළේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන ධර්මකාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කළා විවිධ පරයයන්ගේ අපි පසුගිය සතියේදී පසුගිය දේශනාවේදී අපි කතා කළා ඕග ධර්මතා පිළිබඳව. සතර ඕගයක් පිළිබඳව කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග කියන මේ සතර ඕගය පිළිබඳව අපි සාකච්ඡා කළා. පින්නතුනි මේ සතර ඕගය ගැන කතා කරනකොට අපිට ඕග ධර්මයන්ගේ ඇති ස්වභාවය තමයි නැවත සසරටම ආවර්තනය කරනකම සසරෙම රැගෙන යන ස්වභාවය තමයි ඕගයේ ඇති ස්වභාවය. අපි කිව්ව ඕග කියලා කියන්නේ සැඩ පහර කියන අර්ථයෙන් සැඩ පහරක ස්වභාවයේ ජල ප්‍රවාහය තුලම අපිව රැගෙන යනකම ඒ වගේ තමයි මේ සතර ඕගයන්ගේ ස්වභාවය තමයි මේ සංසාර නැමැති මේ ප්‍රවාහයට අපිව ඇදලා ප්‍රවාහය තුලම රඳවලා පවත්වන එක මේ ඕගයන්ට අයිති කාරණයක් බවට පත් තියෙනවා. ඒකට ඕගය පිළිබඳව යම්කිසි කෙනෙක් තේරුම් ගන්නකොට ඕගය පිළිබඳව තේරුම් ගන්න ඔහුට වැදගත්ම වෙන දේ තමයි ඕගය පවත්වන වස්තු વિશે මොකක්ද කියන එක. ඕගය පවත්වන්නේ යම් වස්තුවක් නම් ඒ වස්තු વિશે පිළිබඳව අපි දැක්මක් දැනුමක් අනිවාර්යෙන් තිබිය යුතු වෙනවා. තෘෂ්ණාව වැඩෙන්නේ යම් තැනකද අපිට තෘෂ්ණාව නිරුද්ධ කළ යුතුවා වෙනෝ වගේම තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතුයි වගේම තෘෂ්ණාව ප්‍රහාණය වන්නේ කුමන දර්ශනයකින්ද කියන එක ඒ වගේම වැදගත් අනෙක් කාරණේ බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඕගය අපි ඕගය කියලා කතා කරනකොට ඕගය කියලා කියන තැනදී කියන්නේ ප්‍රහාණය කළ යුතු ධර්මතා ගැන කතා කරන්නේ. මොකද මේ පහතබ්බ නිදේශයෙන් අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ සතර ඕගය ප්‍රහාණය කළ යුතු ධර්මතා සමූහයක්. ප්‍රහාණය කළ යුතු ධර්මතා සමූහයක් වෙනකොට අපිට ඕගය ප්‍රහාණය කළ නොහැකි ඕගය ප්‍රහාණය කළ හැකි දර්ශනයකින් තොරව. එහෙනම් අපිට වැදගත්ම දේ බවට පත් වෙනවා ඕගය ප්‍රහාණය කරන්නට අවශ්‍ය වන දර්ශනය මොකක්ද කියන එක. එතකොට අපිට ඒ ඕගය ප්‍රහාණය කළ හැකි දර්ශනය වඩනකොට අපිට ඒ ඒ ධර්මයන් පිළිබඳව ඇති යථාබෝධයයි සිද්ධ කළ යුතු වෙනවා. ඒකට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා, යහපත් දැකීම කියලා. එතකොට අයහපත් දැකීම තියෙන කෙනෙකුට යහපත් දැකීම ඇති කර ගැනීම අනිවාර්ය ධර්මයක්. එහෙම නැතිනම් ඔහු අයහපත් දැකීම නිසා ලැබෙන වැරදි නරක ප්‍රතිලාභයන් ලැබීමට සුදුස්සෙක් බවට පත් වෙනවා නැතිනම් සසරට හිමිකාරීත්වයේ දරන්නෙක් බවට පත් වෙනවා. එහෙනම් අපිට ඕග ධර්මයේ පිළිබඳව අපි කතා කරනකොට ඕගයේහි ස්වභාවයේ සැඩපහරේ ස්වභාවයේ ගහගෙන යන එක කියලා අපි කියවනේ. එතකොට දැන් ඕගය දුරු කරන කෙනාට හම්බෙන්නේ ඉස්සෙල්ලම ඕගය දුරු කිරීම නෙමෙයි සැඩපහර දුරු කිරීම නෙමෙයි. එහෙනම් සැඩපහර ඇති උනේ යම් වැරද්දක් නිසා නම් ඒ වැරද්ද නිවැරදි කරන එක අයිති දෙය. ඒ තමයි දැන් කාමය ඕගයක්. කාකට කියන අපි කාම ඕග කියලා. එතකොට ඒ කාම ඕගය අපිට දුරු කරන්නට අවශ්‍ය වෙනවා. කාමය දුරු කළ යුත්තක් දුරු කරන්නට අවශ්‍ය වෙන දෙයක්. හැබැයි පින්නතුනේ අපිට කිසිම විදිහකින් කාමය දුරු කරන්නට නෙමෙයි ප්‍රතිපදාව පෙන්වන්නේ. එහෙනම් ප්‍රතිපදාව පෙන්වන්නේ මොකටද? යම් ධර්මයක් නොදන්නාකම නිසා නම් එතන කාමය උපදවෙයි, කාමය උපදවාගත්තේ ඒ නොදන්නාකම දුරු කරගන්නට අවශ්‍ය දන්නාකම පෙන්වුවා. නොදන්නාකම දුරු කරගන්නට අවශ්‍ය දන්නාකම. ඒ කියන්නේ නොදන්නාකම නිසා යථාර්ථය අවබෝධ නොකර ගැනීම නිසා ඇති වුණු යම් වැරදි වැරද්දක් තිබුණා නම් ඒ වැරද්ද නිවැරදි කරන්න වැරද්ද ඉවත් කිරීම නෙමෙයි සිද්ධ කරපු දේ ඒ වැරද්ද ගොඩනගපු මූලය හොයලා මූලය විනාශ කිරීම. ඒ නිසා මේ ධර්මයට කියන හේතු ඝාතෝ කියලා හේතුව තමයි දුරු කරන්නට උත්සාහවත් වෙන්නේ. එතකොට මේ හේතුඝාත ධර්මය හේතුව දුරු කරන්නට උත්සාහවත් වෙන තැනකදී වැදගත්ම දේ උනේ අපි අන්තිමේටම ගිහිල්ලා අපි යන්නේ කාමය දුරු කරන්නට යන කෙනා කාමය ගොඩනගපු වැරදි සහගත තැන පිළිබඳව අවබෝධයකටපත් වීම. ඒ තමයි අපි කිව්ව පංචකාම ගුණ ගැන අපි කතා කළා පසුගිය දේශනාවේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් පංචකාම ගුණ ධර්මයන් හැටියට. එතකොට මේ පංචකාම ගුණයන් කෙරෙහි යම් කාමයක් පැවැත්වුවා නම් කාමයක් ඇති කරගත්තා නම් දැන් අපිට ඉස්සෙල්ලම පෙන්වන දේ තමයි පංචකාම ගුණයන්ගේ ඇති යථාර්ථය සහ එතන කාමය ඇති කර ගැනීම નિરර්ථක දෙයක් හැටියට. පින්නතුනේ අපිට පේනවා අපි රූපයක සතුට වෙනවා, ශබ්දයක සතුට වෙනවා කියන තැනකදී රූපයේහි සතුට වෙන්නේ, ශබ්දයේහි සතුට වෙන්නේ මෙතන ඇත්ත නොදන්නාකම නිසා කියලා. ඒ කියන්නේ අපි දරුවට ආදරය කරනවා අම්මට හරි ආදරය කරනවා. අපි දරුවට හරි ආදරේ කියන තැනකදී ඇත්තටම අපි ආදරය කරන්නේ දරුවට නෙමෙයි. අපි බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා වගේම අපි ආදරය කරන්නේ ඒ ඇහැට පෙනෙන රූපය දරුවකොට පෙන්නන ආශ්‍රව ටිකකටයි ස්කන්ධ ටිකකටයි අපි තණ්හා කරලා තියෙන්නේ. ස්කන්ධ ටිකට කරන තණ්හාව අපිට පේන්නේ දරුවට කරන තණ්හාව වගේ. ඒකෙන් ඇතිවෙන නරක වැරදි ප්‍රතිලාභ ටික තමයි රූපේ වෙනස් වෙනකොට දරුවා මැරුණු නිසා එන දුක, දරුවා ලෙඩ වුණ නිසා එන දුක අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. නමුත් කවදාවත් දරුවගේ ලෙඩවීම දුක උනේ නැහැ. දරුවගේ ලෙඩවීම දුක උනේ නැහැ කියලා කියන්නේ වැරදිවට ගන්න එපා. රූපය ලෙඩ වෙන එක නැතිනම් රූපය වෙනස් වෙන එක නෙමෙයි දුක වෙන්නේ. එහෙනම් දුක බවටපත් වෙන්නේ මොකද්ද? පින්නතුනේ දුක බවටපත් වෙන්නේ වෙනස් වෙන රූපය සත්පුද්ගල දෘෂ්ටියකින් ඇසුරු කිරීම නිසා අපිට ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. එතකොට කාමය ඇති උනේත් ඒ විදිහටමයි. පින්නතුනේ අපි කැමති උනේ අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන රූපයට නෙමෙයි අපි කන්නා කළේ. ප්‍රවෘත්තියෙහි රූපයට කිසිම කලෙක අපිට තණ්හා කරන්නට බෑ. ප්‍රවෘත්තියෙහි රූපයට තණ්හා කරන්නට බෑ කියලා කිව්වේ අපිට රූපය හම්බෙන අවස්ථාවේදී ඇත්තටම තණ්හා කරන තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ රූපය හම්බෙන තැනකදී කිසිම කලෙක මාර්ගය උපදින්නෙත් නැහැ. රූපය හම්බෙන තැනක තණ්හාව ඇති වෙන්නෙත් නැහැ මාර්ගය ඇති වෙන්නෙත් නැහැ. රූපය හැදෙන මොහොත රූපය හටගන්න මොහොත ඇසට රූපේ පතිත වෙලා චක්කු විඥාණය උපදින අවස්ථාව ගැන ගත්තොත් එහෙම කිසිම විදිහකින් අපිට ඒ අවස්ථාවේදී සිහිය පවත්වනවා කියන දේ ප්‍රායෝගික වෙන්නේ නැහැ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. යටත් පිරිසෙන් රහතන් වහන්සේටවත් එතන නුවණ පවතින්නේ නැහැ. මොකද ඒක විපාකයකට අයිති විපාක ධර්මතාවයක් වෙන නිසා. එතකොට අපිට දැන් හොඳාකාරවම පේනවා. එහෙනම් අපි අවබෝධ කරනවා කියන තැනදී අපිට වර්තමාන රූපය පිළිබඳව නෙමෙයි අපි තේරුම් ගන්න තැන. අපි තේරුම් ගත යුත්තේ වර්තමාන රූපයේ අනිත්‍ය වූ බව අනිත්‍ය වූ ස්වභාවය. හේතු ටික ඇතිකල්ලි හටගත්ත බව සහ හේතු නැති වෙනකොට නැති වුණ බව. ඒක අපිට සිද්ධ වෙන්නේ ආයතන දෙකකින්. ආයතන දෙකකින් කියලා කියන්නේ මන ආයතනය සහ ධම්මායතනය කියන ආයතන දෙකක වැයවීම ආයතන දෙකක සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා අපිට රූපයෙහි අනිත්‍ය බව පිළිබඳව ගෙනල්ලා දෙන්න. ඒකට අනිත් ආයතන එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇස කියන ආයතනේ, චක්කායතනය, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන අපිට අවශ්‍ය වෙන්නේ නැහැ කිසිම විදිහකින් ලෝකෝත්තර දර්ශනයකට. අවශ්‍ය වෙන්නේ මන ආයතනය සහ ධම්මායතනය කියන ආයතන දෙකෙන් තමයි අපි ලෝකයේ උපදවන්නේ ලෝක නිරෝධය සාක්ෂාත් කරන්නේ. ඒ කියන්නේ අපි සියලුම ධර්මයන් විඥාන ධාතුව ඇසුරු කරගෙන පවත්වනවා. සියලුම ධර්මයන් විඥාන ධාතුව ඇසුරු කරගෙන අපි පවත්නවා. එතකොට මේ මනෝවිඥාන ධාතුව අනුව ගියපු මේ ධර්මයන් ඇති බවට ගත්ත ධර්මයන් ඇහැට පෙනෙන රූපය ඇති බවට මෙනෙහි කරන්නේ මනෝවිඥාන මට්ටමේ. කනට ඇහුණු ශබ්දය බාහිර ඇති බවට මෙනෙහි කරන්නේ මනෝවිඥාන මට්ටමේ. ඒ වගේම රසය ඇති බවට මෙනෙහි කරන්නේ මනෝවිඥාන මට්ටමේ. ගන්ධය ඒ වගේම ස්පර්ශය බාහිර ලෝකයේ ඇති බවට මෙනෙහි කරන්නේ මනෝවිඥාන මට්ටමේ. එහෙනම් මේකේ Nirodhe යම් කෙනෙක් සාක්ෂාත් කරනවා නම් Nirodhe යම් කෙනෙක් දකිනවා නම් Nirodhe සාක්ෂාත් කළ හැක්කේද? Nirodhe ප්‍රත්‍යක්ෂ කළ හැක්කේද? මන ආයතනය සහ ධම්මායතනය කියන මේ ආයතන දෙක අනුවමයි. එතකොට මේ ආයතන දෙක අනුව අපිට පේනවා රූපයාගේ Nirodhe පිළිබඳව. රූපයාගේ Nirodhe කියලා කිව්වේ පෙර නොතිබීම හටගත්ත බව සහ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව. පින්නතුනි යම් තැනක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව යම් කෙනෙක් දකිනවා නම් ඒ කෙනාට ලෝකයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගහක් වූ රූපයක් හම්බ වෙන්නේ නැහැ. මොකද පේන රූපය ආරම්භය අපි ගහක් කවදාවත් දැක්ක නෙමෙයිනේ. අපිට පේන රූපයේ ගහක් උනේ නැහැ. පේන රූපය හැම වෙලාවෙදිම වර්ණ සටහනක් පමණයි. ඒක වර්ණ සටහන් මාත්‍රයක් වූ රූපයක්. ඇහි ස්වභාවය තමයි වර්ණ සටහන ගෝචර කරගන්න බව. එහි ඇත්තේ නැහැ ගහක් පතිත කරගන්න බව. එතකොට වර්ණ සටහනට ගෝචර වෙන බව විතරයි ඇහි ස්වභාවය. රූපේ ස්වභාවය තමයි වර්ණ සටහනේ ස්වභාවය ඇහැට පතිත වෙන බව. එතකොට ඇස සහ රූපයේ අතර ඇති වෙන ගනුදෙනුවට සිද්ධාන්තයට කිසිම විදිහකින් අදාළ උනේ නැහැ ගහ කියන විඥානනේ ගහ කියන දැනගන්න ලක්ෂණය එකට අදාළ වුණේ නැහැ. එහෙනම් ගහ කියන දේ ගෙනාවේ කොතනින්ද? මනෝවිඥානයේ පැත්තෙන් තමයි මනෝපටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥානං කියන පැත්තෙන් තමයි හැම වෙලාවකදීම ගහ කියන දැනුම අපිට ගොඩනැගෙන්නේ. හැබැයි ගහ කියන දැනුම ගොඩනගන මොහොත වෙනකොටත් වැය වෙලා ඉවරයි වර්ණ සටහන වැය වෙලා ඉවරයි ඇහැ වැය වෙලා ඉවරයි. කියන්නේ රූප ඇස සහ රූපේ වැය වෙලා ඉවරයි. ඒ වැය වුණු තැනක තමයි අපි ගහ කියලා දැනුමක් මේ පැත්තේ ගොඩනගාගත්තේ. එතකොට මේ පැත්තේ ගොඩනගාගත්ත ඇහැ කියලා රූපේ කියලා ගහ කියලා අපි ගොඩනගාගන්නේ ඇහැ රූප දෙකේ යථාර්ථය නොදන්නාකමත් එක්කම. අපිට පේන්නේ ගහ සහ රූපය දෙකම එකයි කියලා. ඒක ඇත්තටම පේනවා කියනවා එක නෙමෙයි යෙදෙන්නට අවශ්‍ය වෙන්නේ අපි දැනගන්න ගහ සහ පේන දේ එකම දේ හැටියට. පෙරපසු නැතුව මේ දේ එකක් හැටියට පේනකොට පින්නතුනි මේ දෙක වෙන් නොවි පවතිනකොට අපි හැම වෙලාවකදීම ගහක ඇති බව ගැන කතා කරනවා. දැන් අපිට පුළුවන් පේන ගහේ සතුටු වෙන්න පුළුවන්, පේන ගහේ දුක් වෙන්න පුළුවන්, දැන් සතුට සහ සැප සහ දුක කියන මේ කාරණා දෙක අපිට ඇති කරගෙන යන්න පුළුවන්කම තියෙනවා ගහත් එක්ක. එතකොට මෙන්න මේ විදිහේ මනෝභාවයක් තුළ ජීවත් වෙන අපිට මේක ඕගයක් කියලා කිව්වේ මේක හැම වෙලාවකදීම අපිට කැමති අකමැති විදිහට ලෝකේ ගොඩනගන්නට පුළුවන් බව අපිට දීලා තියෙනවා. ඒ දීලා තියෙන්නේ මේ දැන ගැනීම සහ පෙනෙන ඇහෙන දැන විඳින දේවල් ටික ඔක්කොම එකක් කොට හිතන මානසික ලක්ෂණය නිසා. ඒ නිසා දැන් මේ ඕගය දුරු කරන්නට පෙන්වන එකම දේ තමයි දර්ශනයක් පෙන්වනවා. ඔක වැරදි. පේන දේ නෙමෙයි දැනගන්න දේ, දැනගන්න දේ නෙමෙයි පේන දේ. දැන් මම වස කිව්වොත් ඔබට විසක් මතක් වෙයි. එතකොට ඒ විස කියන ස්වභාවය ඔබට සිහිපත් වෙනවා. මෙතන හිටියොත් එහෙම ජර්මන් ජාතිකයෙක් එයාට මතක් වෙනවා වතුර. එතකොට වස කියන ශබ්දය ඔබේ කන ළඟට එනකොට විසක් වෙලා ගිහිල්ලා ඒ කෙනාගේ කන ළඟට යනකොට ජලය වෙලා ගියේ නැහැ. ශබ්දයේ ස්වභාවය තමයි ශබ්ද මාත්‍රයක් විදිහට කන ළඟට ඉදිරිපත් වීම. අපි හිතනවා හැබැයි අපි වස කියන ශබ්දයයි දැනගත්තේ කියලා. හැබැයි සමහර විට මම කතා කරලා තියෙන වස අපේ සිංහල භාෂාවෙන් වස කියන වචනේ භාවිත කරනවා වැලක් අපි වෙඩි වනන වැල කියලා කියන්නේ. එතකොට ඒ වස කියන වචනේ භාවිත කරනවා වැල හඳුන්වන්න. මම කියපු වස වැල ගැන වෙන්න පුළුවන්. හැබැයි ඔබ දැනගත්ත වස විසක් වෙන්න පුළුවන්. අර කෙනා දැනගත්ත වස වතුර ටිකක් වෙන්න පුළුවන්. පින්නතුනි දැන් මෙතන ස්වභාවය තමයි අපි දැනගන්නේ ඇත්තටම ශබ්දේ නෙමෙයි ශබ්දයේ පිළිබඳව අපි රැස් කරගෙන තියෙන ආශ්‍රව ටිකිනුයි අපි ශබ්දේ අසුරු කරන්නේ. හැබැයි ශබ්දේ අසුරු කරනවා කියන තැනදිත් ශබ්දය ඉතුරු නැතුව නැති වෙලා නිරුද්ධ වෙලා ඉවරයි. නිරුද්ධ වෙලා ඉවර වුණ තැනක තමයි අපි ආශ්‍රව ටිකෙන් අසුරු කරන්නේ මේ විදිහේ ශබ්දයකින් හඳුන්වන දේ මොකක්ද කියලා. ආශ්‍රව ටික නැත්තම් අපිට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් අපි ඇලෙනවා නම් ඇලෙන්නේ ගැටෙනවා නම් ගැටෙන්නේ ඇත්තටම වචනයත් එක්කද එහෙම නැතිනම් අර ආශ්‍රව ටිකත් එක්ක එකතු කරලා මනෝවිඤ්ඤාණය තුල ගොඩනගපු අපේ අත්දැකීමත් එක්කද අපි හැම වෙලාවකදීම ඇලෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ මනෝවිඤ්ඤාණය තුල ගොඩනගපු ආශ්‍රව ටිකත් එක්ක ඇති කරපු දේ තමයි ඇසුරු කරගෙන උපාදාන වශයෙන් අපි නැවත නැවත හැසිරෙන්නේ එහෙනම් මේ විදිහේ මානසික මට්ටමක ජීවත් වෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන පේන දෙයට එහැයින් ඇති යථාර්ථය ගැන මීට වඩා ටිකක් බලන්න කියලා. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම දික්ඨේ දික්ඨ මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන කාරණා ටික අපි ගත්තොත් ඒ කෙනාට පෙන්නවා දකින්න දේ නෙමෙයි දැනගන්න දේ දැනගන්න දේ නෙමෙයි දකින්න දේ කියලා. එතකොට දැකීම දැකීම මාත්‍රයෙන් ඉවර වෙනවා දැන ගැනීම දැන ගැනීම මාත්‍රයෙන් ඉවර වෙනවා. දැකීම සහ දැන ගැනීම අතර වෙන දෙකම එකක් කරගත්ත සම්බන්ධයක් ඇත්තේ නැහැ. දකින මොහොතේම දකින දේ දැනගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ගහනම් අපි දකින්නේ එකෙන් මිදෙන්න කවදාවත් පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා දකින්නේ රූපය. ඒක රූපයේ හැකියාව. රූපයේ හැකියාව පිළිබඳව තේරුම් ගන්න කෙනාට ගහ කියන දේ නොහට ගන්න බවට යනවා. එයාට පේන්නේ වර්තමාන මොහොතේ හටගත්ත වර්ණ ඇස සහ රූපය නිසා ගොඩනගපු සිද්ධියක් විතරයි. එතකොට අතීතයේ තුල එයා යම් කිසි දෙයක් රැස් කරගෙන තිබුණා නම් මේක ගහක්, මේ ගහ මෙච්චර වටිනවා, මේ ගහ මේ වගේ දෙයක් කියලා එයා තුල යම් ගොඩනැගිලා තිබ්බනම් දෙයක් ඒ ටික පවත්වන්නට හේතු ටික නෑ එයා රූපයේ Nirodhe සාක්ෂාත් කළා ඒ නිසා එයාට ඒ තුල සතුටු ගන්න හෝ දුක ඇති කරගන්නට පදනමක් ඇත්තේ නැහැ එහෙනම් ඒකෙන් सिद्ध කරපු එකම දේ බවට පත් උනේ ඔහු කලේ රූපේ පිරිසිදු දකින්න එක රූපේ යථාර්ථයේ තේරුම් ගන්න එක රූපයේ යථාර්ථයේ තේරුම් ගත්තේ ඒ කෙනාට ඕග ධර්මතා ටික ආවේ නැහැ. ඔහුගේ ධර්මතාව ටික ආවේ නැහැ. එතකොට ඒකට කියනවා Nirodhe කියලා. ඇයි Nirodhe කියන්නේ? ඕගය නොහට ගන්න බවට පත් කරා. දැන් තියෙන ඕගය නැති කලන් නැති කලා නෙමෙයි යථාර්ථය දැන දකින්නකොට යථාර්ථය තේරුම් ගන්නකොට ඕග ධර්මතා ටික අනුත්පාදයකටපත් වුණා. නැවත නොහට ගන්න බවට ගියා. එතකොට දැන් දර්ශනය පෙන්වන්නේ හැම වෙලාවකදීම මෙන්න මේ අනුත්පාද සංඛ්‍යාත බව ඇති කරන්නට. ඒ කියන්නේ යම් වැරදි දැක්මක් නිසා නම් මේ දේ ගොඩනගලා තියෙන්නේ ඒ වැරදි දැක්ම ඉවත් කරලා හරි දැක්මක් ඒ වෙනුවට ඇති කරන්නට. ශේස්ත්‍රයේ දුරු කිරීම සිද්ධ කරන්නේ. මේ යම් බීජයක් රෝහණය වෙන්නේ යම් බීජයක් පැලවෙන්නේ යම් බිමක නම් බිම නැති වුණොත් ඒ බීජය පැලවෙන්නට විදිහක් ඇත්තේ නැහැ. එතකොට මේ බීජය පැලවෙනවා කියන එක අනුත්පාදයකට යනවා. සිදු නොවන දෙයක් බවට පත් වෙනවා. පින්නතුනි අන්න ඒ වගේම තමයි ඕගය නැතිනම් කාමය කියන දේ ඇති කරගන්නට වැඩෙන්නට හේතුුනේ යම් කිසි ක්ෂේත්‍රයක් නම් ඒ ක්ෂේත්‍රය නොහට ගන්න බවට යනකොට ඒ ක්ෂේත්‍රය හට නොගන්න බවට යනකොට අන්න එතනදී ඔහුට කිසිම විදිහකින් අර දේ නැවත හටගන්න බවකට යන්නේ නැහැ කාමය. එතකොට ඒ කාමය අනුත්පාදයට ගියා කියලා අපි කතා කරනවා. අන්න ඒකට කියනවා අනුත්පාද නිරෝධයකට ලක්ුණා කියලා. එතකොට දැන් මේ කාම ඕගය ගැන අපි කතා කළොත් කාම ඕගය දුරු කළ යුත්තක් ප්‍රහාණය කළ යුත්තක් හැබැයි වැදගත් උනේ කාම ඕගය ප්‍රහාණය කරන්නේ කෙසේද කියන දර්ශනය. කාම ඕගේ ප්‍රහාණය කරන්නේ කෙසේද කියන දර්ශනය තමයි වැදගත්ම දේ බවට පත් වෙනවා. මොකද ඒ දර්ශනය නැති වුණොත් එහෙම අපිට නිවැරදිව ප්‍රතිපදාව ගොඩනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි ක්ෂේත්‍රය තියනකොට බීජය නැති කළා කියලා හරියන්නේ නැහැ. මොකද බීජ ඕනම වෙලාවක සකස් වෙනවා ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ නිසා අපිට බීජ වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක හරියට උත්සාහය තියෙනකම් පමණයි ඒ දේ ඔබට කළ හැක්කේ. ඔබේ මිදුලේ තනකොළ වැවීම වගේ. ඔබට මිදුලේ වැලි අතුරල තියෙන මිදුලේදී ඔබට තනකොළ වවනවා කියන එක තනකොළ වැවෙන එක නතර කරන්නට පුළුවන්. හැබැයි ඒක ඔබේ උත්සාහය ඇතිතාක්. මොකද බීජ පැලවෙන්නට සුදුසු ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ ක්ෂේත්‍රයේ තියෙන නිසා ඔබේ උත්සාහය අතහැරලා දාන ඕන වෙලාවක ඒකේ බීජ පැලවීමේ හැකියාව තියෙනවා. ඒක හරියට gedara මිදුල වගේ. හැබැයි යම් විදිහකින් ඔබ ශේස්ත්‍රේ නැති කළොත් ශේස්ත්‍රේ නැති කළොත් වෙනතුනේ අන්න එදාට ඔබට ප්‍රරෝහණය වෙන්නට, පැලවෙන්නට, බීජ පැලවෙන්නට භූමියක් නැති වෙයි. එතකොට බීජ පැලවෙනවා කියන මේ පැලෑටි ටික නොහට ගන්න බවට ගියපු දෙයක්, අනුත්පාදයට ගියපු දෙයක්. ඒ අනුත්පාද ස්වභාවය තමයි නිවන වෙන්නේ. උත්පාදේ නිසා වෙන යම් දුකක් තියෙනවා නම් උත්පාදේ නිසා ඇතිවෙන දුකෙන් මිදෙන ක්‍රමවේදයේ බවට පත් වෙන්නේ අනුත්පාද සංඛ්‍යාත නිවන. එනිසා අපි කියන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා ඒක දුරු කරගන්නට අවශ්‍ය ප්‍රතිපදාවට. ඒ නිරෝධයට කියනවා දුක්ඛ නිරෝධ සත්‍ය කියලා. එතකොට අපි දුක්ඛ නිරෝධය කරන්නට සිද්ධ කළපු එකම දේ තමයි අර බීජ ටික ප්‍රරෝහණය වෙන්නට තිබුණු ක්ෂේත්‍රය ඉවත් කරපු එක ක්ෂේත්‍රය දුරු කරපු එක. එහෙනම් ඒ ක්ෂේත්‍රය දුරු කරනවා කියන තැනදී අපි ආපහු එන්නේ කරකිලා සලායතන නිරෝධය කියන තැන කතා කරන්නේ. ඒ කියන්නේ සලායතන නිරෝධය කියන තැන කියලා කියන්නේ ඒ ඒ මොහොතට අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන මේ දැක්ම මේ දර්ශනය තමයි අපිට ප්‍රත්‍යක්ෂ විය යුතු දේ. ඒ දේ ප්‍රත්‍යක්ෂ වුණොත් පින්නතුනේ අපිට මේ ලෝකේ ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන මේ දේවල් වලට කියලා මේ අනුත්පාදයට යනවා. ඇයි අපි යථාර්ථය දැක්කා. ඒ යථාර්ථය දැකපු අපිට ඒ දේ ඇතුළේ රැවටෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. රැවටෙන දේ සිද්ධ වෙන්නේ නැති නිසා අපිට ඒක ඇතුළේ ජීවත් වෙලා විඳින යම් දුකක් තියෙනවා නම් ඒ දුක විඳින්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හරියට මම මතක් කරලා තියෙන උදාහරණයක් අර චිත්‍රපටි ටෙලිනාට්‍ය බලනවා වගේ කියලා. අපි යම් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් බලනකොට මේ චිත්‍රපටිය හෝ ටෙලිනාට්‍ය යන දුක්ඛදායක ජවනිකාවලදී අපි අඬලා ඇති, දුක් වෙලා ඇති, වැළපිලා ඇති. එතකොට අඬලා දුක් වෙලා වැළපෙන තැනකදී අපිට පේනවා අපි ඒක අස්සේ ජීවත් වෙන නිසා ඒ දේ සිද්ධ වෙනවා. චරිතය ඇස්සේ ඒව ආරෝපණය කරගන්න බව නිසා අපිට අඬන්න, වැළපෙන්න, දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. පින්නතුන ඔතන හිටියොත් අපිට වැඩිය ඔතන යථාර්ථයේ දකින චිත්‍රපටිය රඟපාපු කෙනෙකුත් ඔතන හිටියොත් චිත්‍රපටිය රඟපාපු කෙනා කවදාවත් ඒ චරිතය අස්සට ගිහිල්ලා ඒ වෙලාවේ අඬන්න යන්නේ නැහැ. මොකද එයා දකිනවා ඒක ඇතුලේ තියෙන යථාර්ථය මොකද්ද කියලා. රඟපාපු අවස්ථාව ගැන එයා කතා කරයි ඒ අවස්ථාවේ තිබුණු සිද්ධි පිළිබඳව එයා කතා කළයි සමහරට දුක්ඛදායක ජවනිකාව ඇතුලේ තියෙන බොහොම ප්‍රහර්ෂවත් සතුටුදායක ජවනිකාවක් පිළිබඳව ඔහුට කතා කරන්න පුළුවන්කම එතකොට දැන් අපිට පේනවා අපි දුක් විඳින තැනක බලන සිද්ධිය එකක් වුණාට දෙන්නගේ දර්ශනය වෙනස් වීම මත කෙනෙක් දුක් විඳිනවා කෙනෙක් දුක් නොවිඳිනවා වෙනස්ුනේ පෙනීම නෙමෙයි වෙනස්ුන එකම දේ බවටපත් උනේ ඒ ධර්මයේ කෙරෙහි ඇති දර්ශනයයි වෙනස් වෙන්න අවශ්‍ය එකම දේ බවටපත් උනේ දර්ශනය උනේ පින්නතුනි ජීවිතයේ අපි ධර්මයේ පැත්තට ওই කාරණාව බහලා බැලුවොත් යථාර්ථයේ තේරුම් ගත්ත කෙනාට එතකොට අපි යථාර්ථයේ තේරුම් නොගන්න නිසා අපි චරිත අස්ස ජීවත් වෙනවා. චරිත අස්ස ජීවත් වෙනවා කියලා කිව්වේ දරුවා ඇත්තම වෙලා අම්මා ඇත්තම වෙලා නෑදෑයෝ ඇත්තම වෙලා ලෝකෙ ඇත්තම වෙලා ඇත්ත උන ලෝකෙත් එක්ක අපි ගනුදෙනු කරගෙන යනවා. ඇත්ත උන ලෝකෙත් එක්ක අපි මේ ගනුදෙනුව සිද්ධ කරගෙන යනකොට ඒ හැම වෙලාවකදීම අපිට දුක ගෙනල්ලා දෙන්න පුළුවන් හේතු ටික අපි තනින් තන තනින් තන හැමතැනම උපදවලා තියෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒ දුක ගෙනල්ලා දෙන්න පුළුවන් තැන ඉවත් කරන්නට නම් අර චිත්‍රපටියේ රඟපාපු කෙනා දැනගත්ත ටික අපිට ඇතුලේ දැනගන්න. ඒ කියන්නේ චිත්‍රපටියේ රඟපාපු කෙනා ඇතුලේ දැනගත්ත ටික කියලා කියන්නේ එතන යථාර්ථය තේරුම් ගන්නට. එතකොට අපිට පේනවා ඇත්තටම මේක රඟපෑමක්නේ. ඒ කියන්නේ චිත්‍රපටියක් කියලා කියන්නේ පෙර රඟපාපු දෙයක්. ඒ කියන්නේ පූර්ව සකස් කළ දෙයක්. එතකොට පූර්ව සකස් කළ දෙයක් තමයි පින්නතුනේ අපේ ජීවිතය කියලා කියන්නේ. අපි අසුරු කරන්නේ පෙර සකස් කළ දෙයක්. පෙර සකස් කළ දෙයක් කියලා කියන්නේ අපිට ඇහැට වර්තමානයේ වර්ණ සටහනක් එන්නේ. වර්ණ සටහනක් එන තැනක අපි දැනගන්නේ ගහ. එතකොට වර්ණ සටහන ගහ කියලා කිව්වේ නැත්තම් ඇහැ ගහ කියලා දැනගත්තෙත් නැත්තම් අපි මනස තුළ උපද්දගත්ත ගහ කියන හැඟීම වටිනාකම් ඇති නොවටිනාකම් ඇති ගහ කියලා ඇති කරගත්ත සංකල්පනාව කොහෙන් ගෙනල්ලා දීපු දෙයක්ද? පින්තුනේ ඒක තමයි පෙර රඟපෑම නිසා නැතිනම් පෙර කැමරාකරණය කරන ලද නිසා ඇති කරගත්ත දෙයක්. සංවිධානය කළ නිසා ඇති කරපු දෙයක් තමයි ගහ කියන එක ඒකේ ඵලයක්. අපි ඒක යථාර්ථයේ තේරුම් ගන්න නැතුව චරිතාස්සේ රඟපාපු දෙය කියලා දන්නේ නැතිකම නිසා රඟ දක්වන එක ඇතුලේ ජීවත් වෙනවා කියන වගේ තමයි අපි ගහත් එක්ක ජීවත් වෙන්නේ. අපි දරුවත් එක්ක ජීවත් වෙන්නේ. අපි අම්මත් එක්ක ජීවත් වෙන්නේ. පින්නතුනේ අම්මා උනේ ඇහැට එන රූපේ කියන යථාර්ථය නෙමෙයි. ඒ දරුවා ලෙඩවීම කියන දුක්ඛදායක ජවනිකාවේ අපිට වර්ණ සතහන දුක ගෙනල්ලා දුන්නේ නැහැ. එහෙනම් ලෝකේ කාටත් ඒ වර්ණ සතහන දුක ගෙනල්ලා දෙන්න ඕනේ. එහෙනම් දරුවා ලෙඩ වෙනවා කියන දුක්ඛදායක ජවනිකාවේ යථාර්ථයේ උනේ වර්තමාන මොහොතේ ඇහැට පෙනෙන වර්ණ සටහන. හැබැයි ඒ යථාර්ථයේ නොදන්න අපි චරිතයස්සේ ජීවත් වෙනවා වගේ අපේ සංකල්ප ටික ඇත්ත කරගෙන මෙච්චර කාලයක් හිටපු ආදරණීය මගේ දරුවා මෙන්න මේ මේ ගොඩනගපු පෙර රඟපාපු සංකල්ප ටිකත් එක්ක අපි යථාර්ථයේ නොදැනගෙන මේ ටික ඇත්ත කරගත්තාම අපිට පේනවා මොකක් කියලාද? රංගපාපු බව නොදන්න අපිට චරිතය ඇතුලේ ජීවත් වෙන කෙනාව අපිට පේනවා දරුවම ලෙඩ වෙලා කියලා. අන්න අපිට දුක් විඳින්න පුළුවන්. හරියට චිත්‍රපටයේ දිහා බලාගෙන අපි වේදනාව විඳිනවා දුක් විඳිනවා වගේ දෙයක්. එතකොට මේක රඟපාපු කෙනා ඒක ඇතුලේ යථාර්ථය දකිනවා වගේ පිනතුනේ අපි යම් මොහොතක දැක්කනම් මේක ගොඩනගපු තැන තිබුණු ඇත්ත Tamanට පෙනෙයි ඇයි මම මගේ හිත දිහා බලලා දුක් විඳින්නේ කියලා. දරුවා කියලා හිතලා Tamanගේ හිතෙන්ම අරමුණක් උපද්දවල උපද්දගත්ත අරමුණ පිළිබඳව Taman දුක් වෙනවා කියලා තේරෙනවනේ. ඇත්ත යථාර්ථයේ මම කවදාවත් දරුවා ගැන අංශු මාත්‍රයක්වත් දුක් වෙලා නැහැ කියලා Tamanට තේරෙනවනම් පින්නතුනේ අපිට හිතේ අපි මොනතරම් මෝඩද කියලා චිත්‍රපටයේ චරිතය ගැන හිතලා අපි අඳනකොට වැළපෙනකොට අපි මොනතරම් මෝඩද පින්නතුනේ ඒ චරිතයේ සම්පූර්ණ බොරුවක් තුල ඉඳලා අඬනකම අපේ ජීවිතයේ යථාර්ථයත් ඒකනේ රූපේ යථාර්ථය තුල දරුකම තිබුණේ නැතිනම් දරුකම ගොඩනගාගත්තේ කාලයක් එක්ක රැස් කරගත්ත ආශ්‍රව ටිකෙන් ගෙනල්ලා දෙන ටික තුල නම් අපි අඬලා තියෙන්නේ කාලයත් එක්ක ගොඩනගාගත්ත ආශ්‍රව ටික ගැන මෙනෙහි කරමින් මිසක වර්තමාන රූපයත් රූපය ගැන හිතලා නෙමෙයි කොටිම කියනවා නම් අපි දරුවා ගැන හිතලා දුක් වෙන්න බෑ අපිට. අම්මා ගැන හිතලා දුක් වෙන්න බෑ අපිට. අපි දුක හදාගෙන තියෙන්නේ අම්මා ගැන හිතලා දරුවා ගැන හිතලා නෙමෙයි. තමන් කරගත්ත ස්කන්ධ ටිකක් ගැන හිතලා. ඒකෙන් කියන්න පින්නතුනි මේ ඔක්කොම මනස පිළිබඳ වූවක් කියන එක කාරණාවක් කියන්නට නෙමෙයි. යම් කිසි කෙනෙක් උත්සාහවත් වෙනවා නම් මේ ලෝකේ සියල්ල මනස පිළිබඳ වූවක් කියන දේ කියන්න ඒක වැරදි. මොකද ගොඩක් වෙලාවට මේ කතාව කියනකොට බොහෝ දෙනෙකු විසින් නැවත ප්‍රශ්න ඇසීම් තුල සහ වටහා ගැනීම තුල අපිට පේනවා මේ ඔක්කොම මනස පිළිබඳ වූවක් කියන තැන ඉඳලා කතා කරනවා කියන තැනක අදහසක් ඇති කරගන්නවා. නමුත් වෙනතුනේ මේ කතා කරන්නේ මනස පිළිබඳ වූවක් කියන අදහස නෙමෙයි. මේ කතා කරන්නේ යථාර්ථයේ තමයි රූපයේහි අනාත්ම ස්වභාවය. එතකොට රූපයත් මනස ඇතුලේ කියනව නෙමෙයි. රූපේ යථාර්ථය නොදන්න කම නිසා තමයි අපි අම්මා තාත්තා ගෙවල් දොරවල් කියන එක ගොඩනගාගන්නේ. අපිට මේ දෙපැත්තම හසු වෙලා තියෙන්නට ඕනේ. අපිට මනස පැත්තෙන් ගොඩනැගෙන දේ පේනවා නම් අපිට බාහිර අනාත්ම ධර්මතා ටික ගැන ප්‍රත්‍යක්ෂය තියෙන්නට ඕනේ. බාහිර අනාත්ම ධර්මතා ටික ගැන ප්‍රත්‍යක්ෂ වෙනවා නම් අපිට මනස තුල ගොඩනැගෙන දේ ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ නිසා නාමයේ පිළිබඳව තේරුම් ගන්නකොට අපි රූප ධර්මතා ටික හසු වෙලා තියෙන්නට ඕනේ. රූපේ පිළිබඳව තේරුම් ගන්නකොට අපිට පින්නතුනේ නාම ධර්මතා ටිකත් ඒ ප්‍රමාණ වලින් හසු වෙලා තියෙන්නට ඕන. ඒ නිසායි මේකට නාම රූප පරිච්ඡේද කියලා කියන්නේ. එතකොට අපිට දැන් පේනවා මේ රඟපාපු තැනක තියෙන කාරණේ රඟපාපු කියලා කියන්නේ අපි කියවනේ ඇහැට ගහගෙන ආවේ නැහැ කියලා කවදාවත්. එහෙනම් මේ දෙක වැය වෙලා ඉවරනේ මේ දෙක රඟපෑවිල් රඟපාලා ඉවරයි. ඉවර තැනක තමයි අපි ගහ විඳින්නේ. ගහ විඳින්න එළිය තියනවා කියලා හිතලා අර රඟපාපු සිද්ධිය නොදන්නකම නිසා රඟපාපු සිද්ධිය නොදන්නකම නිසා තමයි අපි ගහ විඳින්නේ. යම් වෙලාවක රඟපාපු සිද්ධිය දැනගත්තොත් පින්නතුනේ අපි දන්නවා රූපේ ගහක් නැහැ කියන්න. එතකොට අපි කවදාවත් එළියේ ඉන්න දරුවා ලෙඩ වුණා කියලා ගහ නැති වුණා කියලා අපි අඬන්න වැළපෙන්න යන්නේ නැහැ. ඇයි අඬන්න වැළපෙන්න යන්නේ නැත්තේ? අපිට අපිට ඒ රූපයේ යථාර්ථයේ තේරුම් අරගන්නට පුළුවන් පසුබිම සම්පූර්ණම හැදිලා තියෙනවා. යථාර්ථයේ තේරුම් ගන්නට පුළුවන් පසුබිම කියලා කිව්වේ අපිට පේනවා මේ රූපයේ තියෙන අනිත්‍ය ස්වභාවය. පෙර නොතිබීම හටගත්ත බව සහ ඉතුරු නැතුව නැති වුණ ස්වභාවය පිළිබඳව අපිට පේනවා. පින්නතුනේ ඒ දර්ශනය අපිට ඇති වුණොත් ඒ දැක්ම අපිට ඇති වුණොත් කිසිම කලක ලෝකේ කිසිම දෙයක් ඇති බවට යන්නේ නැහැ. බය වෙන්න එපා මේකෙන් කියන්නේ ලෝකේ තියෙන දේවල් මතක් වෙන්නේ නැහැ කියලා නෙමෙයි සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් නේ ওই විදිහට නිවන් දකින්න ගිහිල්ලා හොඳට තියෙයි අපිට අම්මා තාත්තත් අමතක වෙයි දරුවෝත් අමතක වෙයි ගෙවල් දොරවලුත් අමතක වෙයි ඔක්කොම ආපහු මතක් වෙන්නේ නැති වෙයි කියලා නෑ අමතක වෙන එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ එහෙනම් කතා කරන්නේ වරද තිබුණේ මතක් වීම තුළ නෙමෙයි පින්නතුනේ වරද තිබුණේ අපිට ඇහැට පෙනෙන රූපය පිළිබඳව අපි වැරදි සහගත ලෙස මෙනෙහි කිරීම. ඒ කියන්නේ දැනගන්න දේ නෙමෙයි ගැටලුව තිබුණේ දැනගන්න දේයි දකින්න දේයි දෙකම එකක් කියලා හිතන මෝඩකමයි ගැටලුව තුනේ. දැනගන්න දේයි දකින්න දේයි දෙකම එකක් කියලා. අපි යම් වෙලාවක දැනගන්නවා කියන තැනදී අපි දන්නවා නම් දැකපු දේ එතනින් ඉතුරු නැතුව නිරුද්ධයි කියලා දැනගන්න දේ දැනගන්න දේ විතරයි කියලා පින්නතුනේ අපි මේ දෙකම එකක් කරලා එකට ගැට ගහලා විඳින වැරදි මනසක් අපිට නැහැ. අපි සිද්ධ කළ යුතු වෙන්නේ මේ දෙකම එකතු කරලා හදාගන්න වැරදි මනස දුරු කරගන්න ක්‍රමයක් ඇති කර ගැනීම. එනිසා අපිට මේ දර්ශනය තුළ අපි කතා කරන්නේ මේ වැරදි මනස දුරු කරගන්නට අවශ්‍ය ක්‍රමවේදය පිළිබඳව. එතකොට අපිට ඕගය දුරු කරන දර්ශනය වෙන්නේ ඕගය ගොඩනැගුවේ යමක් මත නම් ඕගය ගොඩනැගුණු අදාළ ධර්මයේ පිළිබඳව ඇති අවබෝධය. ඔහුගේ ගොඩනැගුණු වස්තු වස්තු વિશે නැතිනම් ක්ෂේත්‍රය පිළිබඳව ඇති අවබෝධය. එතකොට ඒ ක්ෂේත්‍රය දුරු වෙනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් පිළිබඳව අවබෝධය අපිට එනකොට අපිට පේනවා මේ එකකවත් යථාර්ථය කලින් තිබිලා මේ මොහොතට ආව නෙමෙයි මේ මොහොතේ තිබිලා අනාගතයට යනව නෙමෙයි. එහෙනම් වර්තමාන වූ ධර්මතා ටික හේතු ටික ඇතිකල්ලි හටගන්න ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන මේ උත්තරීතර දැක්මක් අපිට ඇති වෙනවා. මේ උත්තරීතර දැක්ම අපිට ඇති වුණු හැමතැනකදීම අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? පින්නතුනේ අපිට කල්පනා කර කර ඉන්න අතීත වුණ ලෝකයක් නැති වෙයි. ඒ වගේම ප්‍රනිදි සංඛ්‍යාත ප්‍රාර්ථනා ගොඩනගන්නට අනාගත සංඛ්‍යාත ලෝකයක් අපිට නැති වෙයි. එහෙනම් වර්තමාන සලායතන Nirodhe කියන තැනක් අපිට ඇසුරු වෙයි. එතකොට සලායතන නිරෝධයක් නැවත නැවත ඇසුරු වෙන කෙනාට ස්පර්ශ ආයතන හයේ හට ගැනීම සහ නිරුද්ධ වීම කියන දේ අවබෝධ වුණ කෙනාට ආයේ කාමය හදාගන්න දෙයක් ඇත්තේ නැහැ. කාමය හදාගන්නේ මොකක් මතද? ඔහුට ක්ෂේත්‍රය නැහැ පවත්වන්නට කාමය. එහෙනම් ක්ෂේත්‍රය නැතිකම නිසා ඔහුට කාමය අනුත්පාද නිරෝධයකටපත් වෙනවා කියලා අපි කියනවා. එතකොට ඒක අනුත්පාද නිරෝධය. මේ අනුත්පාද නිරෝධයකට කාමයේ පත්වීම තමයි අපි සිද්ධ කළ යුතු දේ බවට පත් වෙන්නේ. අන්න එතකොට ඒකෙන් කාම කාම නිරෝධය නැතිනම් මේ ඕගය නැති කිරීම සිද්ධ කරලා තියෙනවා. ඕගය නැති කිරීම පිණිස අපිට තිබුණු ප්‍රතිපදාව තමයි ඕගනීය ධර්මයන්ගේ යථාර්ථය තේරුම් ගැනීම. එතකොට ඕග ටික දුර වෙලා තියෙයි නිකම්ම. මොකද අපි ඕගනීය ධර්මතා ටික ගැන හොඳට අවබෝධ කරගෙන තියෙනවා. එතන යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය ගැන, සලායතන නිරෝධය ගැනයි අපි ඒ තුල කතා කරලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම විශාල කාරණා සමූහයක් තියෙනවා අපිට ඕග ධර්මතා ටික ගැන කතා කරනකොට. ගැටලුව තියෙන්නේ අපි ගොඩක් වෙලාවට ඕගේම දුරු කරන්නට යෑම. ඒ නිසා අපේ ප්‍රතිපදාව විය යුත්තේ ඕගය දුරු කිරීම නෙමෙයි ඕගය දුරු කළ යුත්තක් දුරු කළ යුත්තක් වුණාට දුරු කළන ප්‍රතිපදාව විදිහට ඕගේ දුරු කරන එක නෙමෙයි කරන්නේ යථාර්ථයේ තේරුම් ගැනීම ඕගනීය ධර්මයන් පිළිබඳව අවබෝධ කර ගැනීම තෘෂ්ණාව ප්‍රහාණය කළ යුත්තක් පහතබ්බයි සමුදේ සත්‍ය සමුදේ සත්‍ය ප්‍රහාණය කරනකොට අපි කළ යුතු දේ බවටපත් වෙන්නේ සමුදේ ප්‍රහාණය කිරීම නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනාට සමුදේ ප්‍රහාණයටපත් වේ. එතකොට එතන දැක්මක් ඇතුව යනකොට අපිට ප්‍රතිඵලය නෙමෙයි සිද්ධ කළ යුතු දේ වෙන්නේ ප්‍රතිඵලය සාක්ෂාත් කිරීමට අවශ්‍ය මාර්ග භාවිතයයි අපි ඒ තුල සිද්ධ කරන්නේ. එතකොට අපි මේ විදිහට කතා කළේ මේ චත්තාරෝ ධම්මා පහතබ්බා ධර්මතා හතරක් ප්‍රහාණය කළ යුතුයි කුමන හතරක්ද? චත්තාරෝ ඕගා ඕග ධර්මතා හතරක් ප්‍රහාණය කළ යුතුයි කියන කාරණය. පංච ධම්මා පහතබ්බා පංච නීවරණානි ධර්මතා පහක් ප්‍රහාණය කළ යුතුයි කුමන ධර්මතා පහක්ද පංච නීවරණ ධර්ම ප්‍රහාණය කළ යුතුයි එතකොට පංච නීවරණ ධර්ම කියලා කියනවා මොනවතද කාමච්ඡන්ද නීවරණය නීවරණ කියලා කියනවා නිවන ආවරණය කරන ධර්මයන්ට කියනවා නීවරණ කියලා. නිබ්බාණය ආවරණය කරන ධර්මයන්ට කියනවා නීවරණ ධර්ම කියලා. එතකොට කාමච්ඡන්දය නීවරණයක්. ව්‍යාපද්ද ව්‍යාපාදය නීවරණයක්. තීන මිද්දය නීවරණයක්. උද්ධච්ච කුක්කුච්චය නීවරණයක්. විචිකිච්ඡාව නීවරණයක්. එතකොට මෙන්න මේ නීවරණ ධර්මතා පහ පිළිබඳව අපේ දැනගත යුතුයි නීවරණ ධර්මතා ටික ප්‍රහාණය කළ යුතු වෙනවා. එතකොට කාමච්ඡන්ද නීවරණය කාමච්ඡන්ද නීවරණය කියලා කියනවා කාමීයන්තිති කාම කැමැති වෙන ස්වභාවය නිසා කාමයේ කියලා කියනවා. කාමෝ ඒව ඡන්தோ කාමේම ඡන්දයයි කැමැති වෙන ස්වභාවයම තමයි කැමැත්ත කියලා කියන්නේ. එතකොට මේ කාම ඡන්දය කියන එක චිත්තන් නීවරන්ති පරියෝනද්ධන්ති इति නීවරණානි. ඒකට හැම වෙලාවකදීම කාමය කියන එක හිතේ මිදීම හිතේ නිවන වළක්වන නිසා ඒකට කියනවා කාමය නීවරණ ධර්මයක් කියලා. එතකොට මේ කාම කාම ඡන්දය කාමීයතිති එතකොට කාමණය වෙන ස්වභාවයේ කැමැති වෙන ස්වභාවයට කියනවා කාමය කියලා. ඒ කැමැති වෙන බවම තමයි ඡන්දය. ඒ නිසා ඒකට කියනවා කාම ඡන්දය කියලා. කාමෝ ඒව ඡන්தோ න කත්තු කම්මතා ඡන්தோ එන්න මෙතන වැදගත් දෙයක් කියනවා න කත්තු කම්මතා ඡන්தோ කත්තු කම්මතා ඡන්දය කාමේ නෙමෙයි න ධම්ම ඡන්தோ ධර්ම ඡන්දේ ධර්මයේ කෙරෙහි ඇති කැමැත්ත කාම ඡන්දේ නෙමෙයි කත්තු කම්මතා ඡන්දය හෝ ධර්ම ඡන්දේ කාම ඡන්දේ නෙමෙයි කත්තු කම්මතා ඡන්දය කියලා කියනවා කරන්නට කැමැති කැමැත්ත ඒ කියන්නේ කුසල ධර්මයන් කුසල පක්ෂයේ දියුණු කරන්නට ඇති කැමැත්ත. මාර්ග භාවනා ආදී සිද්ධ කරන්නට ඇති කැමැත්ත. ධ්‍යාන ආදී ධ්‍යාන මාර්ගඵල ආදී උත්තර මනස ධර්මයන්ගේ දියුණුව පිණිස ඇති කැමැත්ත. මත්ෙහි ඒ ධර්මයන්ගේ වැඩිම පිණිස ඇති කැමැත්තට කියනවා කත්තු කම්මිතා කුසල ඡන්දය කියලා. එතකොට කත්තු කම්මිතා කුසල ඡන්දයට කාමය කියලා කියන්නේ නැහැ. ඒක ඡන්දයක් තමයි. කරන්නට ඇති කැමැත්තක් තමයි. හැබැයි ඒක කුසල පක්ෂයෙන් කතා කරනවා මිසක ඒක කාමය කියන නීවරණ පක්ෂයෙන් කතා කරන්නේ නැහැ. ධර්ම ප්‍රතිපදාවක් තුල කෙනෙකුට ගමන් කරන්නටත් ධර්ම ප්‍රතිපදාවක් නිවැරදිව අනුගමනය කරන්නටත් ඔහුට ඒ තුල කැමැත්තක් ඇති විය යුතුව පවතිනවා. ඒ කැමැත්තට තමයි කප්පු කම්මිතා කුසල ඡන්දය කියලා කියන්නේ. තව කෙනෙකුට ධර්ම ඡන්දය තියෙනවා. ධර්මච්ඡන්දය කියලා කියන්නේ ධර්මය අහන්නට යථාර්ථයේ තේරුම් ගන්නට ඇති කැමැත්ත. ඒ කැමැත්ත හානභාගීය ධර්මයක් නෙමෙයි විශේෂ භාගීය ධර්මයක්. අපි හානභාගීය ධර්ම විශේෂ භාගීය ධර්ම ත්‍රිතිභාගීය ධර්ම කතා කළානේ. එතකොට ධර්මච්ඡන්දය කියන එක විශේෂ භාගීයයි. විශේෂ භාගීය කියලා කියන්නේ දියණුව පිණිස පවතින සමෝ ධර්මයක්. ඒක පරිහානිය පිණිස පවතින දෙයක් නෙමෙයි. කාමය කියන එක පරිහානිය පිණිස පවතින දෙයක්. හැබැයි ධර්මච්ඡන්දය, කත්තුකම්මිතා, කුසලච්ඡන්දය විශේෂ භාගීයයි. එතනින් එහාට යන්නට ඇති කැමැත්ත නිසා තමයි ඔහු ප්‍රතිපදාව වඩලා ප්‍රතිපදාව දියුණු කරලා එතනින් එහාට යන්නේ. එතකොට ඒ දේ නෙමෙයි කාමච්ඡන්දය කියන එක. මොකද සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්නට පුළුවන් බණ ටිකක් අහන එකත් එතකොට ඡන්දේනේ කැමැත්තනේ ඒකත් කාමයක්ද එතකොට කුසල් කරන්නට ඇති කැමැත්ත පින්දහම් කරන්නට ඇති කැමැත්තත් අපිට හානියක් වෙනවනේ ඒකත් එතකොට කාමයක් නේද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනේ මෙතනදී කාමය කියන දේ කතා කරන්නේ කාමය කියන දේ අපි කතා කරන තැනදී යෙදෙන කාරණේ බවට පත් වෙන්නේ කාමය අකුසල පක්ෂයෙන් කතා කරන්නේ. අකුසල පක්ෂයෙන් කියලා කියන එක කුසලයට සාධාරණ නැහැ. ඒ නිසා අද සමාජය තුළ ඇතැම් වෙලාවට අපි දකිනවා මතවාදයන් මතවාදයන් කියලා කියන්නේ කුසල් කරන්නට එපා කුසල් කරන්නට ඕනේ කියලා කැමැත්තක් තියෙනවා නම් ඒකත් අකුසලයක් ඒක සිද්ධ නොකළ යුතු දෙයක් ඒ නිසා ඔය ලෞකික කුසල් කරන්න පින්දහම් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැය. මේ විදිහේ නොඑක් මතිමතාන්තර ඇතැම් අය ඇති කරනවා. එනිසා ඒ බඳු දේවල් ඇත්තටම වැරදි සංකල්පනා. වැරදි සංකල්පනා කියලා කියන්නේ මේ කාමය සහ කත්තුකම්මිතා කුසල ඡන්දයයි ධර්ම ඡන්දයයි පටලවාගත්ත දෙයක්. එනිසා කාමයයි කත්තුකම්මිතා කුසල ඡන්දයයි ධර්ම ඡන්දයයි පටලව නොගත යුතුයි. අර දෙක කුසල පක්ෂයට වැටෙන විශේෂ භාගීය ධර්ම. එනිසා ඔබට දන් දෙන්න, සිල් රකින්න, පින් දහම් කරන්න, මල් පහන් පූජා කරන්න, මහා කුසල සමාදානයන් සිද්ධ කරන්නට මේ පින්කම් කරනවා කියන ඒ දේවල් කුසල පක්ෂයේ යෙදෙන අලෝභ ද්වේෂ අමෝහ සිතුවිලි ගොඩනගෙන දේවල්. ඒ අලෝභ ද්වේෂ අමෝහ සිතුවිලි ගොඩනගෙන ඒ ධර්මතා සමූහය පින්නතුනි කත්තුකම්මිතා කුසල ඡන්දේ පැත්තට බර වෙන දේවල්. ඒකට කියන්නේ කාමය කියලා. හැබැයි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් දිව්‍ය ලෝක යන්න හරියි මට මේ විදිහේ සැප සම්පත් ලැබීම හරියි මේ විදිහේ මාව සුඛිත මුදිත වේවා මේ විදිහේ අපලොපද්‍රව දුරු වේවා කියලා එයා වෙන සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් ඒකට කියනවා පින්නතුනේ කාමය කියලා. එතකොට කාමය සහ සත්තුකම්මිතා කුසල ඡන්දය කියන්නේ දෙකක්. කරන්නට ඇති කැමැත්ත ඒ කුසල ධර්මයේ නැවත නැවත හැසිරීම ගැන කතා කරන්නේ. ඒක අලෝභ දේශ අමෝහ. දෙයක් බලාපොරොත්තු වෙන කාම ස්වභාවයේ කැමැති වෙන ස්වභාවය කියලාම හැඳින්වුවේ ඒකයි කාමේතිති කාමෝ කියලා. අපි කැමති වෙන කාමණේ වෙන ස්වභාවයට කිව්වා කාමය කියලා. එහෙනම් අර වගේ දේවල් කැමති වෙන ස්වභාවය ලෝභය ඒ ස්වභාවය හැම වෙලාවකදීම අකුසල පක්ෂයට ගැනෙන. ඒ නිසා කුසලයේ සහ අකුසලයේ තේරුම් ගත්තොත් අර විදිහේ ගැටලුවකට අපි මැදි වෙන්නේ නැහැ. එතකොට කාමෝ ඒව ඡන්தோ කාමයම තමයි ඡන්දේ බවට පත් උනේ කාම තණ්හා ඒතං නාමං කාම තණ්හාවටම තව නමක් කියලා කියනවා කාම ඡන්දේ. එතකොට කාම ඡන්දේ කියන එක නීවරණ ධර්මයක් නීවරණ ධර්මයක් නිවන ආවරණය කරන ධර්මයක් චිත්තය ආවරණය කරන ධර්මයක් එතකොට කාම ඡන්දය ඇති කෙනාට කාම ඡන්දේ ගොඩනගෙන්නේ සුබ නිමිත්ත නිසා ලෝකේ යහපත් සැප මට්ටමට කරන මානසිකාරය නිසා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අනුප්පන්නාචේව කාමච්ඡන්தோ උපජ්ජති උපන්නාචේව කාමච්ඡන්தோ දීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති යතේදම් භික්කවේ සුබ නිමිත්තං සුබ නිමිත්තං භික්කවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව කාමච්ඡන්தோ උපජ්ජති උපන්නෝචේව කාමච්ඡන්தோ බිහියෝ භාවාය වේපුල්ලාය සමත්තති කියලා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි මම අන් එකදු ධර්මයක්වත් දකින්නේ නැහැ නාහම්බික අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අනුප්පන්නං වා කාමච්ඡන්දෝ උපජ්ජති මේ අනු නූපන් කාමච්ඡන්දේ උපදිනවා නම් වෙන එකබු ධර්මයක්වත් දකින්නේ නැහැ උපන් කාමච්ඡන්දේ උපන්නවා කාමච්ඡන්දෝ බිහියෝ භාවය උපන් කාමච්ඡන්දේ බොහෝ බව පිණිස විපුල බව පිණිස පවතිනවා නම් මම මේ සුබ නිමිත්ත තරම් වෙන එකක්වත් දකින්නේ නැහැ. සුබ නිමිත්ත සුබ නිමිත්ත අනුපන්නෝචේව කාමච්ඡන්தோ uppajjati නූපන් කාමච්ඡන්දේ උපදිනවා uppannෝචේව කාමච්ඡන්தோ බිහියෝ භාවය වේකුල්ලාය සංවත්තති බොහෝ භව පිණිස විපුල භව පිණිස පවතිනවා එතකොට කාමච්ඡන්දේ කුමක් නිදාන කොටද පවතින්නේ කුමක් හේතු කොටද පවතින්නේ සුබ නිමිත්තක් සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයේ නිසා කාමච්ඡන්දේ උපදිනවා සුබ නිමිත්තක් අයෝනිසෝ මනසිකාරය නිසා කාමච්ඡන්දේ උපදිනවා. එතකොට ලෝකේ සුබයි කියලා දකින කම නිසා සැපය බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් කෙරෙහි සැපසහගත බව, සැපසහගත මනස ගොඩනගෙනකොටම සැපසහගත මනසක් යොමු වෙනකොටම ඒ යොමු වෙන හැම තැනකදීම මොකද්ද අපිට සිද්ධ වෙන දේ? සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කිරීම. එතකොට ඒ යහපත් කියලා පෙන්වන සුබ නිමිත්ත නුනුවණින් මෙනෙහි කරනකොට වැරදිවට දකිනකොට අපිට ඒ සැපදේ ලබා ගැනීම පිණිස කැමැත්තක් උපදිනවා. ඒ දේ පිළිබඳව තෘෂ්ණාව වැඩිපුර උපදින්නට ගන්නවා. එතකොට කියනවා කාමච්ඡන්දය කියලා. ඒ කාමච්ඡන්දය සම්පූර්ණම අපේ ජීවිතේ වෙනස් කරනවා. වෙනස් කරනවා කියලා කියන්නේ ලෝකෝත්තර ආර්ය ප්‍රතිපදාවෙන් අපි ඉවත් කරලා සම්පූර්ණම ලෞකික ප්‍රතිපදාවකට අපේ ජීවිතේ ඇදලා දාලා අපිව දුවන්නන් වාලේ දුවන සමාජ ක්‍රමයකට දාලා ඒ ඔස්සේ දුවන්නට සලස්වනවා කාමච්ඡන්දයේ ස්වභාවය නිසා. එතකොට අපි ගිහිල්ලා නීවරණ ධර්මයක් විදිහට භාවනාවකට ඉඳගත්තත් ඒ භාවනාවට ඉඳගෙන අපිට ඒක කරන්න බෑ. ඇයි අපිට හිතට නැගෙන්නේ අර අපි හොයන බලාපොරොත්තු වෙන දේවල් ඒ හොයන්නට බලාපොරොත්තු වෙන දේවල් වලට ගත ක්‍රියාමාර්ග මේ දේවල් තමයි අපේ මනසට එන්නට ගන්නෙ. එතකොට මේ විදිහේ මනෝභාවයකින් ඉන්න කෙනෙකුට නිවන් දකින්නවා කියන දේ ඒතරම් පහසු දෙයක් නෙමෙයි. ඒතරම් ලේසියෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ කෙනාට කියනවා කාම ඡන්දයෙන් යුක්තව වාසය කරනවා. කාමයේ කෙරෙහි කැමැත්තෙන් වාසය කරනවා. එතකොට මේක නීවරණ ධර්මයක්. ඒ නීවරණයේ තියෙනකන් ආධ්‍යාත්මයට හිත නැඹුරු වෙන්නේ නැහැ. ආධ්‍යාත්මයට හිත නැඹුරු නොවන තාක් ඔහුට දුකෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දුකෙන් මිදීමක් සිද්ධ වෙන්නට නම් ආධ්‍යාත්මයට ඔහුගේ මනසේ නැඹුරු බව ඇතිවිය යුතුම පවතිනවා. නිසා කාමච්ඡන්දය කියලා කියන්නේ ඒ විදිහේ නිවන ආවරණය කිරීම පිණිස පවතින ධර්මයක්. එතකොට ව්‍යාපාද ව්‍යාපාද නීවරණ. ව්‍යාපාදය නීවරණයක්. එතකොට ව්‍යාපාද නීවරණයක් කියලා කියනකොට ව්‍යාපජ්‍යති තේන චිත්තම් පූතිභාවං ගච්ඡති ව්‍යාපාදේතිවා විනය විනයාචාර රූප සම්පatti හිත සුඛානීති ව්‍යාපාදෝ. එතකොට මේ ව්‍යාපජ්‍යති තේන චිත්තම් පූතිභාවං ගච්ඡති හිතේ ව්‍යාපාදේ තරහ බව ඇති කරනවා ඒ නිසා හිත කුණු වෙනවා හිත ඇතුලේ කැකෑරෙනවා හිත ඇතුලේ කුණු වෙනවා පූති භාවං ගච්ඡති ඒ පූති ස්වභාවයට කුණු ස්වභාවයට යනවා අන්න ඒ නිසා තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ එතකොට මේ ව්‍යාපාදයේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම පටිඝ නිමිත්ත මුල් කොට පැවතීම. නාහම්බික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අනුප්පන්නෝ වා ව්‍යාපාදෝ uppajjati uppannoo වා ව්‍යාපාදෝ බියෝ භාවය වේකුල්ලාය සංවත්තති යතේදම් වික්කවේ පටික නිමිත්තම් පටික නිමිත්තම් වික්කවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ uppajjati uppannoo වා ව්‍යාපාදෝ බියෝ භාවය වේකුල්ලාය සංවත්තති එතකොට ව්‍යාපාදයේ උපදිනවා ව්‍යාපාදයේ උපදින්නට හේතුව වෙන්නේ කුමක්ද? පටිඝ නිමිත්ත. ගැටීම් සහිත මනස, ගැටීම් සහිත මානසිකාරය අයෝනිසෝ මනසිකාරය නිසා. එතන ඇත්ත දකින්නට අපි ආරම්භයේ මුලම දක්ෂ නොවුනොත් අපි මුලදී උත්සාහවත් නොවුනොත් ඒ දේ තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? සම්පූර්ණම අපේ හිත වර්ධනය කරලා අප්‍රසන්න කරලා කුණු වෙන ස්වභාවයට පත් කරනවා. ඒ විදිහේ නිතර ගැටෙන මනසකින් යුක්ත කෙනාට හිතේ කැකෑරෙන වෛරී අදහස් ඇති කෙනාට තරහ චේතනාවන් පවත්තන කෙනාට නිවන බොහෝ දුරයි. අපි සමහර විට දකිනවා මේ ධර්මය හොඳට අහන අය ධර්මයේ අසුරු කරන අසුරු කරනවා කියන අය. නමුත් හිත ඇතුලේ කැකෑරෙන අදහස් වලින් වෛරී අදහස් වලින් ගැටෙන අදහස් වලින් යුක්තව ඉන්නවා. තව කෙනෙක්ව දකින්න බෑ ගැටෙනවා. තව කෙනෙක් එක කතා කරන්න බෑ ගැටෙනවා. එතකොට පුද්ගල චරිත පුද්ගල රූප ගැන බොහොම ද්වේෂය අමනාපය පහළ කරනවා. ඒකට කියන අන්තෝ පූති භාව ගතෝ කියලා. ඇතුළත කුණු වෙන ස්වභාවයට ගිහිල්ලා. ඒ නිසා අන්න ඒබඳු ස්වභාවයට පත්වෙච්ච කෙනත් ව්‍යාපාද නීවරණයෙන් යුක්ත කෙනෙක් කියලා කියනවා. ඒ කෙනාට ඒ හේතුව කරගෙන නිවන ආවරණයකට ලක් කරනවා මිසක කවදාවත් නිවන වර්ධ නිවන නිවන් දකින්නට අවශ්‍ය පසුබිම හදන දෙයක් නෙමෙයි ඒ තුල සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ නීවරණ ධර්ම ජීවිතයකට මහත්ම හානියක් සිද්ධ කරන ධර්මයක්. නීවරණ ධර්මතා යටපත් කරනකම් අඩුම තරමේ ලෞකික ධානයක්වත් උපදව ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතනින් මත්තේ ලැබෙන ආර්ය ඵලයන් පිළිබඳව කවර කතාවක්ද? ඒ නිසා චිත්ත සමාධිය පිණිසත් පින්නතුනි මේ නීවරණ ධර්මතා යටපත් කළ යුතුයම පවතිනවා. මේ නීවරණ ධර්මතා ටික ඇතිතාක් අපිට කවදාවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. සසරින් ගොඩ යන එක කොහෙත්ම සිද්ධ කරන්නට ඒ කියන්නේ අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නට හැම වෙලාවකදීම කොහෙන් හරි අපිට අපිව සසරට බැඳලා තබන දේ මේ ආවරණයට අදාළයි අයිති. ඇත්ත වහනකම මේ ආවරණයට අදාළයි අයිති. එනිසා අපි මේ ආවරණය निराවරණය කළ යුතුයි. නීවරණ ධර්මයන් ඉවත් කළ යුතුයි. ඒ සඳහාම හැම දිනාටම මේ ධර්ම කාරණාවන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කල්පනා කරගන්න කවුරුත් අද දවසේදී මේ වෙලාවේදී සද්ධර්ම ශ්‍රවණය කරලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන්ම මේ සීල කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී යම් දේවගණ සමූහයක් වේනම් සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න ඒ වගේම මේ සියලු කුසල ශක්තිය අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අනිකුත් ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා නෝවේ ප්‍රපදිංචි සුමිත් ෆර්නෑන්ඩෝ මහතා ඇතුළු පවුලේ පිරිස ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ පින්වත් ලුක්ස් ෆර්නෑන්ඩෝ පියතුමා මැඩ්ලින් ෆර්නෑන්ඩෝ ලොකු අම්මා, ඒ වගේම ඇලෝසියස් ෆර්නෑන්ඩ් ලොකු තාත්තා, ඇල්සින් අප්පුහාමි ලොකු තාත්තා, මෝරිස් අප්පුහාමි මාමා, අමිල ෆර්නෑන්ඩෝ, ඒ වගේම නිහාල් ෆර්නෑන්ඩෝ ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මිය පරලෝකීය සියලුම ඥාතීන් මේ වෙලාවේදී සිහිපත් කරගන්න මුළු සමස්ත ලෝකෙකටම උත්තරීතර ධර්මයක් දීපු උතුම් නිවන් මඟ පැහැදිලි කරන්නට උත්සාහයක් දරපු මේ උතුම් නිවීමේ පණිවිඩය ලබා දීලා සිද්ධ කළ මහාම කුසලයේ ශ්‍රේෂ්ඨතම දානෙ දීපු මේ වෙලාවේ ඒ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ ඥාතීන් දුකක සිටිනම් දුකෙන් අත මිදෙත්වා සැපක සිටිනම් ඒ සැප තවතවත් වඩා වර්ධනය කරගනිවා. ඒ ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන ඒ නෝවේ ඔල්සර නුවර පදිංචි සුමිත් ෆර්නෑන්ඩෝ මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් අපි ආශිර්වාද කරනවා. මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන ධර්මයේ උතුම් පණිවිඩය මුළු ලෝකයකටම බෙදා දීම සම්බන්ධයෙන් සද්ධර්මය කියලා කියන්නේ ලෝකේ තියෙන වටිනාම දේ ධම්මෝසද සමන්නත්ති මේ සංසාර රෝගය සුවපත් කරන්නට ධර්මය හා සමාන ඖෂධයක් වෙන ඇත්තේ නැහැ. ඒ නිසා මේ මහා ඖෂධය වෙනවා කියලා කියන්නේ මුළු ලෝකයක්ම සුවපත් කරන්නට පුළුවන් දේ. ඒ නිසා මේ මහා ඖෂධය අපි අනිත්‍යයට දානය කිරීම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසායි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කියන්නේ. සියලුම දන් පරදවා ධර්ම දාණයෙම දිනනවා කියලා. මොකද සසරේ හිටියොත් මොන දේ දුන්නත් අපිට දුකටපත් වෙන ලෝකෙට දුකෙන් මිදෙන එක බණපදයක් කියලා දෙන්නට පුළුවන් නම් පින්තුනි ඒක තමයි වැදගත්ම දේ බවට පත් වෙන ශ්‍රේෂ්ඨතම දානය. ඉතින් මේ විදිහට මේ දායකත්වයේ දරලා මේ ධර්ම දාණය දුන්න මුළු ලෝකෙකටම ඒ උතුම් නිවීමේ පණිවිඩය මේ පින්වත් පිරිස ලබා දුන්නා. අපි ආශිර්වාද කරනවා ඒ පිරිසටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසල ශක්තිය ගෝර කටුක භයංකර දුක්සහිත සසරෙන් එතරව ලබන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.